නමෝ තස් භගවතු ආතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වන්නෝපත ජාතක කතාව ජාතක පොත් වහන්සේ තුල දෙවෙනි ජාතකයේ තමයි අද අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ. අපි දන්නවා පින්වත්නි මේ සෑම ජාතක කතා පොත් වහන්සේ නමක්ම තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට දේශනා කළේ නිවීමේ කමඨාණක් නිර්වාණ පරිවිදයක් ලබා දීමේ අදහසින් එනම් මේ අවසාන කාලය තුල අපි ගීත විදි කියන දෙගොල්ලෝම භාග්‍යතුන් වහන්සේගේ කමඨාන් වඩන්නට ඕනේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රගුණ කරන්නට ඕනේ. දාන සීල භාවනා කියන පාරමී ධර්ම පුරන්නට ඕනේ. එනම් වන්නෝපත ජාතකයේ තුලින් තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ සවත්නවර වැඩ වාසය කරනකොට එක්තරා භික්ෂුවක් තථාගතයන් වහන්සේ සම්බ වෙන්න කියලා පැමිණියා. වැඩි භික්ෂුන් වහන්සේලා ස්වාමීනි මොකද්ද කාරණාව කියලා අහනකොට උන්වහන්සේ මෙන්න මේක කියනවා. ස්වාමීන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේගෙන් කමඨාන් ගත්තා. ගොඩාක් කර්ම කාරණා ධර්මානුකූල ශ්‍රවණය කරගත්තා. අරවණේකින් වැළුවා මේවණේකින් වැළුවා තපෝණේකින් වැළුවා අඹගායට වැළුවා තල්ගායට වැළුවා මොකවත් වැඩෙන්නේ නැහැ. භාවනාව තුළින් මේවා වැඩෙන්න කියලා දැන් සැකයකුත් ඇති වෙලා. මම ඉඳගෙන වැඩුවා, නිදාගෙන වැඩුවා, ඉඳගෙන වැඩුවා, ඇවිදවිද වැඩුවා. કોઈ මොකවත් නැහැ ප්‍රතිඵල. ඒ නිසා කලකිරලා මම අත්හැරියා. මම දැන් විවේකයෙන් මේ කාලා බිලා ටිකක් විවේකයෙන් ඉන්න කියලා තමයි මේ ජේතවනාරාමයට ආවේ කියලා කිව්වාම අර වික්ෂුන් වහන්සේට හරියට තරහා ගියා. තථාගතයන් වහන්සේ නමකගෙන් කමඨාන් අරගෙන මොන ලැජ්ජාවක්ද මේක වඩන්න බෑ කියලා කියන එක. එනම් කිසිම මාර්ගයක් ඵලයක් නැතුව මොකද්ද මේ කියන කතා කියලා හරියට දොස් කියන්න පටන් ගත්තා. මේ දොස් ඇනකොට සෑහෙන ස්වාමීන් වහන්සේලා කුටි වලින් එවිලා බලලා මොකදෝ ප්‍රඥා කලබලය කියලා එතනට ඒක රාසි වුණාම අර ස්වාමීන් වහන්සේ කතන්දරේ කියනවා කමටා අරගෙන වරලා වරන්ද බෑ කියලා අත්හැරලාතු කෙනෙක් ඇවිල්ලා කිව්වම අරකට කියලා දොස් කියන්න පටන් ගත්තා. රාතන් වහන්සේලා එතනට වැඩම කරලා කලබල වෙනවා. මේක අපි තථාගතයන් වහන්සේට ඉදිරිපත් කරමු. භාග්‍යවතුන් වහන්සේ මේකට නිසි පිළිතුර දෙයි කියලා අර වික්ෂුවත් එක්ක තථාගතයන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ මේම මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. ඉන්නකොට තථාගතයන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ආනවා අකමැත්තෙන් ඉන්න මෙයාව බලෙන් එකගෙන ආවේ ඇයි කියලා. එතකොට රාතන් වහන්සේලා කියනවා ස්වාමීන් සමාවෙන්න මේ භික්ෂුව යම් යම් ප්‍රශ්න ගැටළු රාශියක් ඉදිරිපත් කළා. ඒක මේ සම්බුද්ධ ශාසනය අප අනුමත කරන්න බෑ. මිනිසත් බව ලබලා ඒකේ පැවිදිකම ලබලා කමඨාන් වඩන්න බෑ කියලා අත්තරපු වික්ෂුවන් අපි කොහොමද ඉවසගන්නේ ඔබ වහන්සේ අනුකම්පා කරන්න කියලා. තථාගතයන් වහන්සේ ඒ වික්ෂුව දිහා බලලා එදත් පින්වත්නි මෙයා මේමයි කරේ කියලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේලා කල්පනා කරන එදා කියලා කිව්වේ කවදද මොකද වුනේ කියනකොට ස්වාමීන් වහන්සේලා තථාගතයන් වහන්සේගෙන් බොහොම බැලපතේලා සිටිනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා එදා සිද්ධිය දේශනා කරන්න අපි කැමති එදා සිද්ධිය දැනගන්න කියලා. එතකොට තමයි තථාගතයන් වහන්සේ මේ වන්නෝපත ජාතක පොත් වහන්සේ දේශනා කරන්නේ. එදා මම වෙලඳෙක් වෙලා ඉතියා මානේ. මම හොඳ දක්ෂ වෙලඳෙක්. මගේ ළඟ ගැල් 500ක් තිබුණා. විශාල සේවක පිරිසක් හිටියා. මම මේ කැල් 500කම බඩු පුරවගෙන හැම තැනකම ගිහින් අලෙවි කරලා විශාල මුදලක් උපයවුවා. මා වෙළඳු අතරින් කැපී පෙනෙන වෙළඳෙක් වශයෙන් මං ඉරිදිපත් වුණා. ඒකට හේතුව තමයි මම හැමදේම කල්පනා කරලා සාධාරණ මිලට යාපත් ලෙස මේක කරපු නිසා මගේ වෙළඳාම එන්න එන්න දියුණු වෙන පටන් ගත්තා. මේ විදිහට වෙලඳාම් කරගෙන යනකොට මගේ ළඟ සේවකයෙක් හිටියා. ඒ සේවකයා මට ගොඩාක් ලැබී. හැබැයි වීර්ය හදුයි. මේ වීර්යතු සේවකයා කවදාද දවසක මං අදා ගන්නවා. කොහොමද මේ අනුපාඩු හදාගෙන මං මේ ගමන යනවායි කියලා මේ සේවකයා අරගෙන හැම ගම්මානෙටම ගියා. ගොඩාක් දුප්පත් ගම්මානවල බොහොම වියදම් විතරක් හම්බෙන විදිහට සුළුලාභයකින් අපි වෙළඳාම් කළා. ඒ මිනිසුන්ට ඇති අවශ්‍යතාවයන් සම්පූර්ණ කළා. මේ විදිහට ගමෙන් ගමට ගෙන් ආදායම් උපයාගෙන බොහොම ධනවත් වෙලා සේවකයන්ට සලකාගෙන සන්තෝෂයෙන් ජීවත් වෙනකොට අපට මේ මාදාසක් පාල වුණා. ඈත ගම්මානයකට ගිහිල්ලා විශාල වෙළඳාම් ප්‍රමාණයක් කරලා ගොඩාක් ලාභ ලබන්න පුළුවන් මේ සේවකයන්ට යහපත කරන්න පුළුවන් විශාල මුදලක් මේ සේවකයන්ට බෙදලා දෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට සුවසේ ජීවත් වෙන්න මඟක් පාදන්න පුළුවන් කියලා මාබෝසතාණන් වහන්සේට අදහසක් බලවනා එහෙනම් තමන් ළඟ වෙළඳාම පිණිස තිබිච්ච ගොඩාක් බඩමුට්ටු මේ ගැල් 500කටම පටවගෙන සියලුම සේවකයන් එක්ක ඈත ගාමානියක් බලා පිටත් වෙන්න ගියා. මේ විදිහට දවස් ගණන් ගිහිල්ලා ගිහිල්ලා සෑහෙන කාලයක් මේ ගමන වෙලඳාමේ යන්න පටන් ගත්තා. මේ විදිහට යනකොට තමා ළඟ දවස් 3කට විතර වතුර තියෙනවා. දවස් 3කට විතර ආහාර පාසුකම් තියෙනවා. දැන් මේ කටේ ඉන්නේ කාන්තාරයක් අභිමුඛේ දැන් මේ සේවකයන් කතා කරනකොට සේවකයෝ කියනවා ස්වාමීනි අපට මේ කාන්තාරෙන් යාට යන්න දවස් 3ක් යනවා අපි ළඟ දවස් 3කට සෑයන ආහාර පාසුකම් ජල පාසුකම් තියෙනවා කිසිම දෙයක් නැහැ කාන්තාරයෙන් යාට ගියාට පස්සේ ගම්මානෙන් ඕන තරම් කැම බීම ගන්න පුළුවන් අපි ළඟ මුදල් තියෙනවා අපිට අර රත්තරන් තියෙනවා. අපිට කාරණ දීලා අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ගමන කිසිම බයක් සැකක් නැතුව අපි යමු කියලා කිව්වාම මාගෝසතාන මාංශයේ ප්‍රඥාවෙන් කල්පනා කරනවා ඇත්තටම මේක අවදානම් රහිතද කියලා බලනකොට අවදානමක් නැහැ. එහෙනම් අපි යමු කියලා කාන්තාර ප්‍රදේශයට පිවිසිලා දවස් තුනක් මේගොල්ලෝ මේ ගමන යනවා. කොයි ආකාරයකද යන්නේ? දවල් කාලේ මේ ගමන යන්න බෑ කාන්තාරේ වැලි රත් වෙලා කකුල් තියන්න බෑ පිච්චෙනවා එහෙනම් කෝඩාරම් අරගෙන ඒ ගවයෝ එකේ ගාල් කරගෙන මේ කට්ටියත් ඉන්නවා අවස් භාගයේ ඉරේ රස්නේ අඩු වුණාට පස්සේ වැලිවල රස්නේ අඩු වුණාට පස්සේ තමයි මේ කෝඩාරම් ටික ගලවගෙන ගමන පටන් ගන්නන්නේ මේ විදිහට මේගොල්ලෝ දවස් දෙකක් ගෙල්ලා තවත් දවසක් යන්න තියෙනවා එහෙනම් ඒ තුන්වෙනි දවසට කිට්ටු වෙනකොට දෙවෙනි දවසේ රෑ මේගොල්ලෝ කල්පනා කළා එහෙනම් එක දවසේ ගමනත් එක්ක අපි මේ කාන්තාරේ තරණය කරලා ඉවර කරනවා ගම්මානයකට ලං වෙනවා ප්‍රශ්න ගොඩාක් ඉවරයි කියලා සන්තෝෂයෙන් අර ගැල්වලම නිදා ගන්න පටන් ගත්තා හැමදාම මේ ගැල්වල ඒ ලංව දාලා බඳලා තියෙන කුරුණ්‍යා ගාලා එදා පවුනිදා ගමනත් එක්ක මේක සම්පූර්ණ වෙනවා කියන සන්තෝෂය නිසා මේගොල්ලෝ එදා ගැල් ටික බැඳලා තිබ්බේ නෑ. මේ ගෞරව මාද කරන්නේ ඒ එලිමානේ වේතමෙන් ඇවිදවිද ඉන්නවා. මේ නැවිදින ගමන් ඒ ගෞරව මේ දිගේ ඇවිදලා පුරුදු නිසා දවස් දෙකක් ඒ පුරුද්දට යන්න පටන් ගත්තා. ඒ කරත්තවල විඳාගෙන ඉන්න මාබෝසතාණන් වහන්සේ අනිත් අයත් එක්ක මේ කරත්ත 500ම එක දිගට පෝලිමේ යන්න පටන් ගත්තා. ගවයන්ගේ එක සිරිතක් තියෙනවා. පළවෙනි ගවයා ගමන පටන් ගත්තොත් අනිත් කට්ටිය කිසිම ප්‍රශ්නයකින්තරව යන්න පටන් ගන්නවා පෙළ ගැසිලා. බලනකොට මේ කරවලේ කිසිම එළියක් නැතුව මේ ගවයෝ ගින් තින්නේ යන දිශාවට නෙමෙයි විරුද්ධ පැත්තට. එළිය වැටිගෙන එනකොට ගොඩාක් මාසියෙන් තේට්ටුවෙන් හිටපු කට්ටිය ඇරිලා අනේ මේ ගවය අපිවත් අරගෙන මේ ගමන නිමා කරලා කොච්චර ශ්‍රේෂ්ඨද අපට උදව් කරා කියලා ඇරිලා බලනකොට ඇඟවල් ඉරි වැටෙන්න පටන් ගත්තා. සේවකයෝ කියන්න පටන් ගත්තා ස්වාමීනි ඊයේ අපි ගාපු කෝලාර වල පුණ්‍ය ටික තියෙනවා. අපි මේ ලිප මොළ පුතනේ තාම ඒ දරකැලේ ටික තියෙනවා. අපි ඊයේ ඉඳපු තැනට අදත් ඇවිල්ලා කියලා කියනකොට තමයි කට්ටිය බය වුනේ. එහෙනම් දැන් අපි ආපස්සට ඇවිල්ලා එක දවසක්. දැන් මොනවද කරන්නේ? දැන් දවල් කාලේ යන්න බෑ. එහෙනම් කූඩාරණ ටික ගාගෙන අර තුන්වෙනි දවසේ කෑම විතරයි දින දැන් කට්ටිය කල්පනා කරනවා. දැන් මේ කෑම ටික අරගත්තොත් අපිට තව දවසක් යන්න බෑ. එහෙනම් මේ ගවයෝ කලන්තය දෙනවා. මිනිස්සු අසනීප වෙනවා. එහෙනම් විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. දැන් මොනවද අපි කරන්නේ? අපට වතුර නෑ කෑම හොයා ගන්න. ආන් පොල් තිබුණාට ආල් කන්න බෑ පොල් කන්න බෑ දැන් මොනවද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම කියලා කල්පනා කරනකොට සියලුම සේවකයෝ දොස් කියන්න පටන් ගත්තා අපි මේ ගමන වැරදුනා අපගේ ස්වාමියා අපට මේක ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කළේ නෑ අපේ ජීවිතවලට ආරක්ෂාව දුන්නේ නෑ අපිව පරිස්සම් කළේ නැහැ. කල්පනාවෙන් ඇහැරිලා ඉඳලා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කළේ නැහැ කියලා විශාල දෝෂාරෝපණ කරන්න පටන් ගත්තා. මාබෝසතරණ වහන්සේ කල්පනා කළා දෝෂාරෝපණ වලින් අපට ප්‍රශ්නයක් නැහැ. කොහොමවත් දැන් දවසින් දෙකකින් අපි මැරෙනවා. දැන් අපේ අවසාන මොහොත. එහෙනම් මේ තියෙන ආහාර වලින් අපි අපේ ජීවිතය රැක ගන්න ඕනේ. මේකෙන් ගොඩ යන්න ඕනේ. මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න ඕනේ කියලා විශ්වාසවන්ත දාසියෝ කීප දෙනෙක් එක්ක ඒ කාන්තාරේ අවර ප්‍රදේශයේ චෙක් කරන්න පටන් ගත්තා. මේ පරීක්ෂා කරගෙන කරගෙන යනකොට එක තැනක තනකොළ පඳුරක් තිබුණා. පුදුමාකාර සන්තෝෂයක් බෝසතාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ සියලුම දෙනාට කතා කරලා කිව්වා අන්න මෙතන තනකොළ ගාක් තියෙනවා ඒ කාන්ත වශයෙන්ම මෙතන යට වතුර තියෙනවා වතුර නැති තැනේ කාන්තාරේ තනකොළ තියෙන්න බෑ කොළම කොළ පාටයි. මෙතන වතුර තියෙනවා මෙතන ආරන්න ඕනේ. හැබැයි වැඩ කරන කට්ටියට විතරයි කෑම අනිත් කට්ටිය විවේකයෙන් කෝඩාරමේ ඉන්න ඒ කට්ටියට වතුර හමුනාට පස්සේ කියලා දෙන්නේ හේතුව වැඩ කරන කට්ටියට ශක්තිය ලබන්න මේ කෑම ටිකේ කට්ටියට ආයෝජනය කරනවා දවසක් දෙකක් ගියාට ඔයගොල්ලෝ මැරෙන්නේ නැහැ විවේකයෙන් ඉන්න කියලා අර කට්ටියට උදළු ටිකයි ඒ ගල්ලිනි ටිකයි දුන්නා ආරන්න වතුර තියෙනවා කියලා යකඩින් වලින් මේ සිලෝම සේවකයෝ එකතු වෙලා ලිඳහාරන්න පටන් ගත්තා. අඩියා කෑරුවා, පා කෑරුවා, දායා කෑරුවා. එන්න එන්න දැන් ගැඹුරට ගැඹුරට යනවා. කෑම ක්‍රමානුකූල ඉවර වෙගෙන යනවා. ඇතුළේදලා විශාල ශබ්දයක් එනවා. අපට වැරදුනා, අපට වැරදුනා, අපට වැරදුනා කියලා. මහෝසතන වහන්සේ ඒ කූඩාරණයෙන් එළියට ගල මොකද්ද මේ කලබලය කියලා ගින් ලිඳේ ඇතුළේ ඉන්න කෙනාගෙන් ආනකොට අන්න අර කම්මැලි කමෙන් හිටපු වීර්යදෝ ඒ සේවකයා කියනවා අපට වැරදුනා ස්වාමීනි කළුගලක් අවුනේ වතුරක් නැහැ මොකවත් නැහැ කියනකොට සියලෝම දෙනා මානසික වැටිලා අඬපරන වුණා ඒ තථාගත මාබෝසතාණන් වහන්සේ වීර්යයට ඇරියේ නැහැ කට්ටියට කිව්වා උඩට එන්න කියලා උන්වහන්සේ ළඟව දාලා පල්ලයට බෑලාගෙන් ඒ මා පර්වත කලෙන් නිදාගත්තා නිදාගෙන කන තියලා බැලුවා මොනවාරි වතුර සද්දයක් එනවද කනට සිසිලක් දැනෙනවද මොනවාරි ඉඟියක් එනවද කියලා බලනකොට මොකවත් නැහැ. තව තැනක තිබ්බා. තව තැනක තිබ්බා. එහි මේම කීප පොළක තියෙනකොට එක තැනක වතුර ගලාගෙන යන සද්දයක් ඇහෙනවා. පුදුමාකාර සන්තෝෂයක්. ඒ මාගෝ සතරන් මාංශයේ කියනවා කිසිම දෙයකට බය වෙන්න එපා වතුර හම්බෙලා තියෙන්නේ කලබලයක් නැතිව මෙන්න මෙතන ගලපරලා ආරන්නයි කියලා අර සේවකයෝ නැවත ළමදිගේ වලට බස්සනවා. උල් කඩුවලින් ඒ යකඩේනි වලින් දගා මේගොල්ලෝ මේ ස්ථානය කඩන්න පටන් ගත්තා. කඩනවා කඩනවා අඩියක් කැඩුවා දෙකක් කැඩුවා වතුර බිඳුවක්වත් නැහැ. ඒගොල්ලෝ බැරි ඇයලා වීර්ය අඩු වෙලා අපි දැන් මැරෙන්නයි යන්නේ තියෙන කෑම වලින් දවසක් හරි ජීවත් වෙන්න තිබුණා මේ තරම් මාන්සි වෙලා තියෙන ටිකක් නැති කරගන්න අදන්නේ කියලා කම්පා වුණා ඒ බෝසතාණන් වහන්සේ වීර්ය වඩාගෙන තව කඩන්න තව කඩන්න ගැඹුරට කඩන්න කියලා කියනකොට එක පාරටම වතුර බිඳුවක් උඩට විසිකරන පටන් ගත්තා කට්ටියට සන්තෝෂයේ ඉවස ගන්න බෑ විශාල වශයෙන් ඒ සිදුර කඩලා මා පරිමාණ ජල කඳකට හිමිකම් කිව්වා ඒකේ වතුර ඇදලා තියෙන ආල්කොහොල් වලින් ආහාර පාන සපයලා දවස් දෙකක් විතර විවේක සුවයෙන් හොඳට ආහාර පාන අරගෙන ශක්තිමත් වෙලා එතනට දජයක් ඇතුළේ ඉඳවලා වතුර තියෙන තැනක් කියන සංයාව පීඩවලා කාන්තාරයේ කුමනෝ ඈත ප්‍රදේශයක ඉන්න කෙනෙක් මේ දජය දැකලා මෙතන දැල්ලා වතුර බීපුවාදෙන් කියලා ඒ සංයාව පීඩවලා සියලෝම සේවකයන් එක්ක ගල් 500ත් එක්ක ඉතුරු දවසක් තරණය කරලා ගම්මානයට ගිහින් සියලෝම බඩුබාය රාදිය බොහොම සාධාරණ මිලට විකුණලා ඒ මුදල අරගෙන නැවත බඩුබාය රාදිය මිලදී අරගෙන ඒකත් සාධාරණ මිලට විකුණලා මේ විදියට අවුරුද්දක් විතර විශාල වෙළඳාම් කටයුතු නිරත වෙලා මා විශාල ධනස්කන්ධයක් උපයාගෙන මේ ගැල්වල පුරවාගෙන නැවත තමන්ගේ නගරයට පිවිසියා. නගරයට ආවට පස්සේ දුකේදී සැපේදී මායික කියා හැම දෙයක්ම බෙදා හදා ගත්තා. මැරෙන්න ගියා. මායයට අපි අවුණා. ඒත් අපි අමෝම වීර්යයෙන් මායා පරාජය කරගෙන මරණය පරාජය කරගෙන අද අපි ජයගත්තයි කියලා ඒ සන්තෝෂයේ සමරන්න සියලෝම ධනය එක සමානව බෙදලා ඒ සියලෝම ශ්‍රාවකයන්ට බෙදලා දීලා කිව්වා හැමෝම ගෙන් ධනවත් වෙලා සන්තෝෂයෙන් ඉන්න කියලා බෙදලා දීලා හැමෝම සන්තෝෂයෙන් চিරා කාලයක් ජීවත් වෙලා ධර්මාලෝ හදාගෙන බොහොම සුවසේ ජීවත් වෙලා හැමෝම මරණයටපත් වුණා අපේ තථාගතයන් වහන්සේ ඒ මාගෝසතන වහන්සේ අවසාන කාලයේ වයසට ගින් මරණයටපත් වුණා මේක තමයි වර්ණෝපත ජාතකයේ පින්වතුනි. එනම් මේ ජාතක කතා පොත් වහන්සේ තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ ඉඳගෙන මේ භික්ෂුව රහතයා මේක කිව්වේ ඇයි කියලා කල්පනා කරලා බලනකොට එදත් මේ ගල හම්බුනාම අපට වැරදුනා අපට වැරදුනා අපට වැරදුනා කියලා කෑ ගගා කිව්වේ ඒ වීර්ය අත්හැරියේ මේ භික්ෂුව තමයි අදත් මෙයා මේ මාර්ගය වඩනකොට අසකන දිව නාසය සමසිත කියන ආයතන වලින් ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ පරාජය කරන්න බැරුව මේ කෙලෙස් නිරෝධ කරගන්න බැරුව අදත් මෙයා වැරදුනා වැරදුනා කියලා කෑ ගන්නවා බලන්න එදා තිබිච්ච අඩුව අදත් තියෙනවා එදත් ඒ වගේමයි අදත් මේ වගේමයි කියලා ඒ ජාතක කතා පොත් වහන්සේ උන්වහන්සේ අවසන් කරනවා එහෙනම් මේ ජාතක කතාව අපි ලෝකෝත්තර ඇසින් බලනකොට ප්‍රඥාවෙන් කල්පනා කරලා බලනකොට මේක අපගේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර ජීවිතයට සමානයි කිමතනේ අපි දන්නවා අපි ගුණධර්ම වඩ වඩා මේ ගමන යනවා එහෙනම් ඉපදිච්ච තැනක් නැත්තම් මේ ලෝකේ හැම තැනම ඉපදිලා නම් හැම අම්මා තාත්තා කෙනෙකුගේ දරුවෙක්ලා ඉපදුනා නම් අපි මේ වර්ණෝපත ජාතකයේ තුල තියෙන වෙළඳාමේ නේද යන්නේ අතනට ඉතින් ඉපදුනා ගෙවල් දොරවල් අදාගත්තා එන කොටාගත්තා වෙලක් අදාගත්තා වස්තුව උපයාගත්තා විකුණාගත්තා මුදල් කරා ඒක තුලින් ජීවත් වුණා නැවත මරණයටපත් වුණා තව දැනකකින් ඉපදුනා එතනක් ගයක් හදාගත්තා එතනක් එනක් කුඹරක් කොටාගත්තා ධන ධාන්‍ය උපයාගෙන විකුණාගත්තා ඒකෙන් ජීවත් වුණා එහෙනම් අපි මේ සංසාරයේ හැම තැනම මේ විදිහට වෙලඳා මේ ගින් ගින් අපි එක තැනක නැවතුණා අපට මේ සංසාරයේ කලකිරුණා පින්වතුනි කොටල ඉවරයකුත් නැහැ වපුරන ඉවරයකුත් නැහැ කපන ඉවරයකුත් නැහැ මේවා තඹර කාල ඉවරයකුත් නැහැ තවත් කොච්චර කාලයක් මේ දුක විඳින්නද තව කොච්චර කාලයක් මේ සංසාරය විඳින්නද අන්නා සිස සසරේ බියකරුකම අපට තේරිලා එහෙනම් මේ විදිහට කාලා බීලා නටලා හරියන්නේ මේ විදිහට දුක් විඳ විඳලා හරියන්නේ මේ දුක නිවා ගන්න ඕනේ කියලා අපි මේ කාන්තාරයට ඇතුළු වුණා කාන්තාරය කියලා කියන්නේ ශුන්‍යාගාරගතෝවා කියන තථාගත පණිවිඩය එහෙනම් අපි මේ හැම දෙයක්ම අත්හැරලා අපි දැන් මාර්ගයේ වඩනවා මොකවත් නැති ඉස්සෝ සිත ඇතුව අපි මේ මාර්ගයේ වඩනකොට අපට තේරෙනවා මේ ඇස් දෙකේ මේ ලෝකෙ දිහා බලනකොට මොනතරම් රාගික දේවල් තෘෂ්ණාධික දේවල් වෛරසගත දේවල් ලෝභසගත දේවල් අපට පේනවද මේ ඇස් දෙකෙන් අපගේ කම් වලට ඇයෙන මේ වචන දිහා බලනකොට මොනතරම් නිന്ദා අපහාස අපට ඇයෙනවද මොනතරම් වචන වලින් මාන්‍ය උඩපු ආහාරය අපට ඇතිවෙනවද අපි කතා කරන වචන වලින් වැඩිහිටියෝ මොනතරම් අමනාප වෙලා තියෙනවද අපේ වචනේ නිසා මොනතරම් අතුරු අද නිර්මාණය වෙලා තියෙනවද මේ කාරණා කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා සසරේ පංචකාමයන් පිනවනක මීට වඩා ලේසි වාගේ ජී ජීවිතේ මීට වඩා ලේසි එනක් කොටලා වපුරලා හපා ගන්න එක විතරනේ හැබැයි එරමිනිය ගොතාගෙන පරියක්කේ මුජු කායම් වෙලා මේ ආයතනයේ කර්ම නවත්තනවා අඩුපාඩු හදනවා කියන එක සක්විති රජකමට වඩා අමාරුයි කියලා හිතනවා ඒ කියන්නේ පර්වත ගල හම්බෙලා එදා ඒ කෙලස් තින භික්ෂුව අනුපාදු තින භික්ෂුව එදා මේ ගමන යන්න බෑ අරියක් බෝධියටපත් වෙන්න බෑ මේ කමඨාන් වඩන්න බෑ කියලා එදා තථාගතයන් වහන්සේගේ කමඨාන අත්හැරියා භාවනාවට පිටු බෑවා අපිත් අද කියනවා මේ ලෝභ දේශ මොහ හදන්න බෑ මේ හරි අමාරු වැඩක් මේ ගමන අපට යන්න බෑ කියලා මේ පර්වත ගල හම්බුනාම අපි මේක අත්හරිනවා වතුර නෑ කියලා හිතනවා ඒ බෝධිසත්වයේ කවදාවත් වීර්ය නැති කරන්නේ මා වීර්යයන් හම්බරාවෙන් මේ ගලට කන තියලා බලනවා මොනවාරි ඉඟියක් තියනවාද කියලා අන්න වතුර සද්දය එනවා. එහෙනම් ඇස මත සිත පීඩා බලන්න, කන මත සිත පීඩා බලන්න, දිව මත සිත පීඩා බලන්න, කයේ ඉරියව් මත සිත පීඩා බලන්න, සිත මත සිත පීඩා බලන්න, කායේ කායානුපස්සී විරති, වේදනානු වේදනානුපස්සී විරති, ධම්මේ ධම්මානුපස්සී විරති, චිත්තේ චිත්තානුපස්සී විරති. අන්න බලන්න අපේ අනුපාඩු හදන්න බැරි වෙනකොට මේ සලායතන තුළින් නිර්මාණය වෙන අඩුපාඩු කෙරෙහි සිහිය පීඩන්න මේ විදිහට අපි සීයෙන් අපේ මේ ආයතන අයතියා බලනකොට අපට තේරෙනවා මම ඒ කර්මණක ඉන්නේ නැහැ මම ඒක ප්‍රතිපත්තියක ඉන්නේ නැහැ වඩන භාවනාව පිළිබඳව සීය නැහැ ඒක නෑනම් මට පොළවල් මතක් වෙන්නේ, වෙලාවල් මතක් වෙන්නේ, ඥාතියෝ මතක් වෙන්නේ, හතුරු මතක් වෙන්නේ, මිතුරු මතක් වෙන්නේ. මම ඉතින් මගේ භාවනාවේ ඉන්නවා නම් මට ඉතින් පොළවල් වෙලාවල් මතක් වෙන්න බෑ. මමයි කර්මණක ඉන්නේ නැති අරුව හදන්න නැතුව මම මේ ලෝභ දේශ මොහ වලට විරුද්ධව කටයුතු කරනවා ඒක නිරෝධ කරගන්න වෑයම් කරනවා කවදාවත් මට ඒක කරන්න බෑ. හේතුව මගේ අරුව මං අදලා ඉන්න ඕනේ. අන්න වීර්යය වඩනවා එයා වීර්යයෙන් කල්පනා කරනවා මගේ ඇස් දෙකෙන් මම දිවනට අදාළ දේ පමණයි කතා කරන්නේ අන්න යකට ඉන්නේ දෑත බදලා ගන්නවා ගල කැඩෙනවා නැවත කල්පනා කරනවා මගේ කන් දෙකේ සත්‍යර්මයේ පමණයි මම ආගන්නේ නිවනට අදාළ දේවල් පමණයි ආගන්නේ නිවනට අදාළ නැති පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද මොකවත් මම ආන්නේ ඒවා කතා කරන සීමාවේ ඉන්නේ නැහැ කියනකොට අන්න දැරත් බදලා ගල් කටුවෙන් වහනවා ගල කැඩෙනවා මේ විදිහට නිවන කතා නැති මොකවත් මම කතා කරන්නේ නැහැ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ශ්‍රී සද්ධර්මයේ පමණක් කතා කරමින් නිවනට අදාළ දේ පමණක් කතා කරමින් කියනකොට නැවත කල්ින්නෙන් දෑත බදලා අර ගලක ගන්නවා ගල කැදෙනවා යහපත්ක සැසිරෙනවා යහපත් ගුණධර්ම වලින් මම කටයුතු කරනවා නැවත නැවත කුණුගෙඩි වලින් ගලට ගන්නවා ගල කැඩෙනවා මේ විදියට වීර්ය සම්පන්නව ආයතන ආයතුලින්ම එයා කමඨාන් වඩනවා ගුණධර්ම වඩනවා සීලය ආරක්ෂා කරනවා මේ කෙලෙස් කියන පර්වත ගල ක්‍රමානුකූලව කැඩි කැඩි කැඩි කැඩි අන්න සම්පූර්ණ ගල අයින් වෙනවා අපි තුළ තියෙන ಗುಣධර්ම කියන මෛත්‍රී උල්පත අපි තුළින් මතුවලා වතුර ගලන්න පටන් ගන්නවා අපේ ධර්ම විපාසය මේ මෛත්‍රී ගුණය තුළින් සංසිඳනවා ඒ සියලෝම සේවකයන්ට වතුර හම්බුණා වාගේ ಗುಣධර්මයෙන් තුළින් අපි සෑහීමටපත් වෙනවා සංසාර ගමන තුළින් අපි විමුක්තියටපත් වෙනවා ඒ කියන්නේ අපේ ගමන ඉවරයි එහෙනම් මේ පිපාසයට වතුරන් වුණා වාගේ මේ ආයතන අල්පණයෙන් ධර්ම විපාසයේ සංසිඳුවාගෙන කෑකලා කියනවා මන් තුළ මෛත්‍රිය කියනවා ඇවිල්ලා බොන්න මන් තුළ ඉවසීම කියනවා ඇවිල්ලා ගන්න මන් තුළ යථාර්ථවාදකම තියෙනවා. ඇවිල්ලා මේක උදාහරණයක් වශයෙන් ඉගෙන ගන්න මේ විදිහට අර ගම්මානයේ පුරාම තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා. මාබෝසතාණන් වහන්සේලාගේ ගුණ කියනවා. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. සමගුණ චරිතය තුළින් දේශනා කරනවා. සෑයන වෙලදාම කරලා සෑයීමටපත් වෙලා ලෝක සත්‍යයේ අවශ්‍යතාවයන් නිවන් දැකීම දුක නිවා ගැනීම සෑම කෙනාම නිර්වාණය තුල සන්තෝෂයටපත් කරනවා. බලන්න යාගේ වෙලඳාම අවසන් කරලා නැවත ආවා හැම දෙයක්ම බෙදලා දුන්නා. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරාට පස්සේ ධර්මයේ ධර්මයට දන් දුන්නා. වේදනාව වේදනාවට දන් දුන්නා. සිතිවිලි සිතිවිලි වලට දන් දුන්නා පඨවිය පඨවියට දන් දුන්නා ආපෝ ආපෝ වලට දන් දුන්නා වායෝ වායෝ වලට දන් දුන්නා තේජෝ තේජෝ වලට දන් දුන්නා. එයා සතර මා භූතයා කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන මේ මා සතර මා භූතයාක මිශ්‍ර වෙලා දිය වෙලා අතුරුදාන් වුණා. ඒ කියන්නේ රාතේ පුද්ගලික ස්වභාවයක් නැති ස්වභාවයකටපත් වුණා. එනා වර්ණෝපත ජාතකය අපි මේ ගත කරන ජීවිතයට සමානයි තථාගතයන් වහන්සේ වර්ණෝපත ජාතකය තුළින් අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන කමඨාන දේශනා කරනවා පින්වතුනි මේ වර්ණෝපත ජාතකය තුළින් අපි විහිදෙන් කොහොමද කෙලෙස් මර්ධනය කරන්නේ විහිදෙන් කොහොමද සලායතන වල තුන් තියෙන අඩුව හදාගන්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කාන්තාරයේ නම් වූ ලෝකෝත්තර ජීවිතය තුළ අතුපාඩු පිරිමාගෙන ලතදෙන් සතුටු වෙලා දීර්ඝයෙන් කටයුතු කරන්නේ කොහොමද මේ භවගාමී සංසාර ජීවිතය නිමා කරගන්නේ කොහොමද කියන එක තථාගතයන් වහන්සේ වර්ණෝපත ජාතකය තුළින් දේශනා කරනවා මේ දේශනාව ඇහෙනකොට මේ ධර්ම කාරණා වැටෙනකොට වීර්යයෙන් අපට බුදු වෙන්න පුළුවන් රාහත් වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ වීර්යනික මාමෝසතනන් වහන්සේ වීර්යෙන් සාරාසංක කල්ප ලක්ෂයක් තුළ සියලුම පාරමී ධර්ම පුරලා අවසන් කරලා ගෞතම නමින් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වුණා මේ ධර්මතාවයේ තේරුම අරගෙන තමන්තුලේ වීර්යය වඩාගෙන මේ ධර්ම දේශනාව ඇහෙනකොටම ඒ කමඨාන වඩලා ධර්ම දේශනාව නිමා කරනකොට ජාතක පොත් වහන්සේ නිමා වෙනකොට හරියක් බෝධියකටපත් වෙලා රාතන් වහන්සේ නමක් බවටපත් වුණා. එහෙනම් බලන්න බැනලා දොස් කියලා අරුව ගන්න බැරි වුණා. මේ ජාතක පොත් වහන්සේ ඇයෙනකොට තමන්ගේ අනුපාඩු තේරුම් ගන්නකොට අනුපාඩු හැදිලා හරියක් බෝධියටපත් වුණා. එහෙනම් අපි අපේ ජීවිතය දිහා බලනකොට මොනතරම් අනුපාඩු තියනවද පින්වතුනි මේ ලෝකෝත්තර වෙළඳාම තුළ මේ ලෝකෝත්තර ජීවිතය තුළ මොනතරම් දුක්ඛම් පටල තියනවද එහෙනම් යම්කිසි කෙනෙකුගේ අඩුවක් දැක්කාම ඒ අඩුව අපට අදා ගන්න බෑ එයාගේ අඩුවට අපි ඔරොත්තු දෙන්නේ ගල කඩලා ඒ උල්දිය පත අපි මතු කරගන්නේ නෑ ගල දැක්කාම පස් දාලා වාලා යනවා අපේ මාළුක අඩුවක් එහෙනම් මේ ගල කියලා කියන්නේ අපට ඔරොත්තු දෙන්නේ නැති ಗುಣධර්ම. එහෙනම් අම්මා තාත්තගේ ಗುಣධර්ම ඔරොත්තු දෙන්නේ නැත්නම් අම්මා තාත්තා ගාලා පන්නනවා. දරුවන්ගේ ಗುಣධර්ම ඔරොත්තු දෙන්නේ නැත්නම් දරුවෝ ගාලා පන්නනවා. සහෝදරයන්ගේ ಗುಣධර්ම ඔරොත්තු දෙන්නේ නැත්නම් සහෝදරයෝ ගාලා පන්නනවා. එහෙනම් පින්වත්නේ අපි අර වීර්ය අනුවිච්ච වීර්ය අනුවිච්ච භික්ෂුවට සමාන වෙලා මේ අඩුපාඩුත් එක්ක තියෙන මේ ගල කඩලා අයින් කරන්න අපි දක්ෂ වෙලා නැහැ පින්වත්නි. අද අපට වර්ණෝපත ජාතකය අපට ලැබුණා. තථාගතයන් වහන්සේගේ ජාතක පොත් වහන්සේ තුළ කමඨාන ලැබුණා. අද ඉඳලා අදන්න බැරි පුරුදු අපි හදමු. අපි තුළ තියෙන හැමදාම පවතින අඩුපාඩු ටික අද ඉඳලා අපි හදමු. අසත්පුරුෂ ගුණධර්ම ඇඟිලා තියෙනවා නම් ඒ හැම එකක්ම ධර්මානුකූලව නිරෝධ කරමු. එනම් වන්නෝපම ජාතකය අපගේ ජීවිතයේ අවසාන ජාතක පොත් වහන්සේ අපි ලබන මිනිසත් භවයේ අවසාන කමඨාන එහෙනම් අපි හැමෝම අද ඉඳලා ගැළු 500 පුරවගෙන ගිය ඒ මාමෝසත් දෙලඳා වාගේ අපි ළඟ තියෙන ධර්ම කාරණා ටික අපේ ගැළු වලට පුරවගමු. අපි දන්න ಗುಣධර්ම ටික, අපි වඩපු ಗುಣධර්ම ටික ගැළු වලට පුරවගමු. අපි ළඟ තියෙන සීලය ගැලවරට පුරව ගනිමු. අපි ළඟ තියෙන යම්කිසි ගුණ යහපත්කමක් තියෙනවා නම් ඒ ටිකත් ගැලවරට පුරවගෙන ඒ මාබෝසතරණ වහන්සේ ගිය ඒ ලෝකෝත්තර වෙළඳාම යමු. අපි තුළ තියෙන ගුණ ධර්ම වලින් ලෝක සත්‍යයට අනුකම්පාවෙන් සංග්‍රහ කරමු. මේ වෙළඳාම ගොඩාක් සුන්දරයි පින්වත්නි. මේ විදිහට යනකොට යම් යම් ලෝභ දේශ මොහ රාග වෛර කියන ගුණ ධර්ම වලට අපි හොරන්ට දෙන්නේ නැතුව වාහනම කැළමිලා කිපිලා මේ කය අපි නිවනට එක්කගෙන යනවා මේ සිත නිවන් දක්වන්න යනවා කියන අවබෝධයෙන් බෑර වෙලා අපි වාහන කැළමිලා විශාල වශයෙන් මේ නාම රූප වලට අවුලා පැටලෙන අවස්ථා තියෙනවා කිසිම දෙයකට අවු වෙන්න එපා. මේ මොහොතේ ඉඳලා වර්ණෝපත ජාතකයේ සීකරන්න හැම ක්ලේශ ධර්මයක්ම වීර්යයෙන් දැයට බදලා ගාලා කඩලා බිඳලා ගල අයින් කරලා උල්පත අමතු කරගත්තා වාගේ හැම දෙයක්ම දරා ගන්න අපට නිନ୍ଦ අපාස මේ ලෝකයේ තියෙනවා නැත්තම් තමයි බුදුම තථාගතයන් වහන්සේට මොනතරම් නිନ୍ଦ අපාස ලැබුණද යබහාල් වලින් දාන ලැබුණා තථාගතයන් වහන්සේට ගරු පෙරළුවා දුනු ආයෝ දමලා විද්දා එහෙනම් අපට ගමේ මිනිස්සු බණිනවා කියන එක පුදුමයක් නෙමෙයි අපට ගමේ මිනිස්සු එකතුලා ගානවා කියන එක පුදුමයක් නෙමෙයි අපට නිନ୍ଦා අපාස කරනවා කියන එක පුදුමයක් නෙමෙයි හැම දෙයක්ම දරා ගන්න ඒ තුලින් ಗುಣධර්ම මතු කරන්න මේ කෙලෙස් වලට කැළඹෙනවා නම් වෛරය ඇති වෙනවා නම් පරිහරණය හිතෙනවා නම් ද්වේෂය තියෙනවා නම් ඒ හැම ගලක්ම දෑත බදලා කුණු ගෙඩියෙන් ගාලා ඒ ද්වේෂයේ වෛරයේ රාගය මේ හැම ගුණධර්මයක්ම කඩලා විසි කරලා මෛත්‍රිය අලෝභය අද්වේෂය මෝහය විරාගය කියන ඒ උන්පත් ටික මතු කරගන්න ඒ මුන්පත් වලින් මේ ධර්ම පිපාසය සංසිඳව ගන්න අරියත් බෝධියටපත් වෙන්න අවශ්‍ය කටයුතු කරගන්න එහෙනම් වර්ණෝපම ජාතකය කියලා කියන්නේ අපට තථාගතයන් වහන්සේ දේශනා කරපු අවසාන කමඨාන් දේශනාව එහෙනම් මේක අපේ පුණ්‍යයක් එතනමති සිටේ වපුරා ගනිමු. නැවත නැවත වර්ණෝපත ජාතකයේ සීකරමු. මම මේ වර්ණෝපත ජාතකයේ ඉන්න මාබෝසතාණන් වහන්සේ කියලා අපි නිතර නිතර සිහිය පවත්වමු. හේතුව නිවන් දකින්නට තුන්තරා බෝධියකින් එකක් පතන්න ඕනේ. එහෙනම් අපි අරෝම අරියත් බෝධිය පතමු. තථාගතයන් වහන්සේගේ ශාසනයේ අරියත් බෝධිය පතන බෝධිසත්වරු යනෝම වර්ණෝපත ජාතකය පිළිපදින්නට ඕනේ ඒ කමඨං ආරක්ෂා කරන්නට ඕනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වීර්ය සෑම තප්පරයක් ගන්න වඩන්නට ඕනේ ගිහිගෙවල් වල අපට ඕන තරම් ප්‍රශ්න තියෙනවා සාසනික වශයෙන් සංඝයාතර ඕන තරම් ප්‍රශ්න තියෙනවා ආරණ්‍ය සේනාසන වල ඕන තරම් ප්‍රශ්න අඩුපාඩු තියෙනවා හැම මොහොතක් තුළම වර්ණෝපත ජාතකයේ සීකරනවා නම් වීර්යයෙන් යුක්තව හැමදේම විදතරා ගන්නවා නම් කඩා බිඳගෙන අපේ ලෝකෝත්තර ගමන අපි යනවා නම් අන්න එදා වාග්යතුන් වහන්සේ මාගෝ සතන වහන්සේ වශයෙන් එදා තමන් වහන්සේගේ ජීවිතයේ සාර්ථක කළා අපට සාර්ථක කරගන්න අවස්ථාව දැන් උදා වුණා බලන්න පින්වත්නි තථාගතයන් වහන්සේ මේ සංසාරයේ සාරාංශක කල්ප ලක්ෂය මොනතරම් දුක් විඳලා තියෙනවද තමන්ගේ ශ්‍රාවක කණ්ඩායමේ මේ නිවන පිණිස කටයුතු වල යොමු කරවන්න එහෙනම් මේ ලෝකේ නැමෝම අපේ අම්මා තාත්තා නම් හැමෝම අපේ දරුවලා ඉපදිච්ච කට්ටිය නම් අපි පීරිය වඩන්න ඕනේ නේද මේ සියලුම සත්‍යෝ නිවන් දක්වන්න එහෙනම් අපි අපේ දෙමව්පියෝ නිවන් දක්වමු. අපි අපේ සහෝදරයෝ නිවන් දක්වමු. අපි අපේ දූදරුවෝ නිවන් දක්වමු. මේ විදිහට අපි මහා බෝසත් චර්යාවේ නිරත වෙමු. බෝසත් පාරමිතාව පුරමු. එහෙනම් අද ඉඳලා මේ ලෝකේ ඉන්න හැමෝම අපේ අම්මා තාත්තා, මේ ගමේ ඉන්න හැමෝම අපේ අම්මා තාත්තා, මේ ලෝකේ ඉන්න හැමෝම අපේ දූරවෝ, ඥාතියෝ, මිත්‍රයෝ මේ මානසිකත්වය අදාගෙන හැමෝටම ප්‍රියමනාප වචන වලින් සංග්‍රහ කරනවා. ඒ විදිහට අපි වෙළඳාම යමු. හැම කෙනා දිහා බලනකොට මහා කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් බලමු මේ විදිහට වෙලඳාම යමු හැම වචනයක් තුළින්ම හැම තරංගයක් තුළින්ම යහපතේ විතර ශ්‍රවණය කරමු මේ විදිහට අපි වෙලඳාම යමු අපි ජීවත් වෙන අවසාන මොහොත දක්වා කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් නොදී යහපත් ලෙස ජීවත් වෙමු මේ විදිහට වෙලඳාම යමු අපේ සිතිවිලි වලින් කිසිම කෙනෙකුට වෛර කරන්න එපා ද්වේෂ කරන්න එපා, ලෝභ කරන්න එපා, තෘෂ්ණා කරන්න එපා. හැම කෙනෙකුටම යාපත් ලෙස සිතන්න. හැම කෙනාම බෝධිසත්වයෝ තුන්තරා බෝධියකින් එකක් පතන මාබෝසතනන් වහන්සේලාට විරුද්ධව අපි මොකටද කොදුරන්නේ වෛරය පාන්නේ හැම බෝධිසත්වයකටම උදව් කරමු තම තමන්ගේ කැමැති බෝධියකින් පිරිනිවන් පාන්න එහෙනම් මේ අදහස ඇතිව මේ චේතනාව ඇතිව මේ වර්ණෝපත ජාතකයට අනුව අද ඉඳලා අපේ මිනිසත් භවයේ අනුපාඩු අදාගනිමු මේ ලබාපු මිනිසත් භවයේ අනුපාඩු අදාගෙන මේක අවසාන භවයේ බවට පත් කරමු ඒ කාන්ත වශයෙන්ම මේ දුරලා දින ආයස කාලය තුළ හරියක් බෝධියට පත් වෙලා මහරහතන් වහන්සේ වශයෙන් පිරිනිවන් පාන්නට අවශ්‍ය කටයුතු කරගනිමු එහෙනම් මේ ජාතකතා පොත් වංශය තුළ විද්‍යාත්මක භාවය ප්‍රඥාවට ගෝචර වෙන අමතාන නිර්වාණ පණිවිඩය අපි ලබා ගත්තා මේ තප්පරේ ඉඳලා මේ ජාතක කතාව නැවත නැවත සීකරමු නැවත නැවත භාවනා අමතාන වශයෙන් වඩමු ඒ කාන්ත වශයෙන්ම මේ උත්පත්තිය අවසාන උත්පත්තිය නැවත කවදාවත් මීමත උත්පත්තියක් හට නොගනීවා ඒ කාන්ත වශයෙන්ම මේ භවයේම දුක නිවීමට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා මේ ධාත කතා පොත් වහන්සේ මගේ චරිත කතාව අද මම බෝසත්ත්වයේ පරිවර්තනයටපත් වුණා අද ඉඳලා මම වෙළඳාම යනවා සියලෝම ක්ලේශ ධර්මයන් කුඩු ගෙඩි වලින් ගහලා කමටාන් කියන කුඩු ගෙඩි වලින් ගහලා හැම එකක්ම විනාශ කරලා අයින් කරලා ගුණධර්ම ටික මතු කරගන්නවා ඒ දියුණුපත් කියන මෛත්‍රී දතමණේ මමත් තෙමිලා මේ ලෝක සත්‍ය තෙමනවා එහෙනම් අද ඉඳලා අපි බෝසත් චර්යාවේ වැඩ වැඩවාසය කරනවා බොහෝසත් පාරමිතාව පුරමු. එනම් මේ ජාතක කතා පොත් වහන්සේ අපගේ කමඨාන අපගේ මංගල ධර්ම දේශනාව ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන භාවනාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙනවා